ශිරෝමි මහත්මිය අවද වෙන්න මයික් එක තාම. අද එහෙනම්ද සමින්හස? සමින්හස එහෙනම්ද සමින්හස? මට ඇහෙන්නේ නැහැ සමින්හස. අපට ඇහෙනවා මොකද කියන්නේ? ආ එහෙනවා හරි එහෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් දැන් රූප කලාපවල විකෘතියක් විකෘතියක් කීම සාමාන්‍ය රූපණය කියන එක රූප කලාපවල විකෘතියක් තියෙන తත්වය වෙනස් ආකාරයකට පත්වීම කියලා අපිට ඒක පැහැදිලි වුණා හොඳටම ස්වාමීන් වහන්ස. එතනදී අපිට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ඒ වගේම දැන් නාම රූපවල ක්‍රියාවලියක් මේක මෙතන සත්‍යයේ පුද්ගලයේ කරන්නේ කරවන්නේ නැහැ කියන හැඟීම හොඳටම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දැනීමත් එක්ක අපිට එතන විදර්ශනා කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මේ ධාතු මනසිකාරය වගේ අපිට පටිවිදර්ශනා කරනවා කියන්නේම මේ කාරණය නැවත නැවත සිතලා කල්පනා කරලා අහලා ඊට පස්සේ සිහිය නුවණ උපදවාගෙන ඒවා ස්පර්ශ කරමින් වටහා ගන්නට උත්සාහ කරන ක්‍රියාවලියට තමයි විදර්ශනා කියන්නේ. මුලින් අහන්න ඕන පොතපතින් කියවන්න ඕන ඊට පස්සේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕන හිතන්න ඕන කල්පනා කරන්න ඕන ඊට පස්සේ තමයි අපට සිහියෙන් සහ නුවණින් මේවා හරියටම ස්පර්ශ කරන්න පුළුවන් දැන් අපි කියවනේ අර පස්ස චෛතසිකයේ ක්‍රියාවලිය ස්පර්ශ කරන එතකොට දැන් මෙතන සත්‍යයක් නෑ කියන එක අපට දැනුණට තාම හරියට මේක ප්‍රඥාවෙන් ඒක හරියට ස්පර්ශ වෙලා නැහැ ප්‍රඥාවත් එක්ක හරියට බද්ධ වෙලා ස්පර්ශ වෙලා නැහැ. ඒ නිසා මේක අහන වෙලාවට කතා කරන වෙලාවට අපිට හොඳට පැහැදිලි වෙනවා මෙතන මොකක්වත් නැහැ කියලා. නැහැ කියලා. අපෝ වැඩ කරන්න පටන් ගත්තාම අර යට තියෙන එක ආයෙ මතුවෙලා එනවා. ඒක තමයි වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ අක්කාය දිට්ඨිය නැමැති ක්ලේශ මූලය තාම අපි ළඟ තියෙන නිසා අර සුපුරුදු වැඩ කටයුතු වලට ගියපු ගමන් ඒක අවදි වෙනවා. දැන් අපිට තරහ ගන්න එක සුදුසු නෑ. ඒක ඒක නොකල යුත්තක් කියලා අපිට හොඳටම වැටහෙනවනේ. නමුත් අපි රොස්සන් නැති කාරණා මතුවෙනකොට ඇතුලෙන් කෝපය මතුවෙනවා. ඒ මොකද ඒකූලය. ඒ නිසා තමයි අනුශය ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියන්නේ. අනුශය ධර්මයේ තියෙන තාක්කල් නැවත නැවත ඒවට හේතු ප්‍රත්‍ය මතුවෙනකොට ඇවිස්සලා එනවා. එහෙම අසේ ධර්ම ප්‍රහාණය කරන්න මේක අහලා හිතලා කියවලා සාකච්ඡා කරලා විතරක් බෑ. ඒකට සිහියෙන් නුවණින් මේක ප්‍රත්‍යක්ෂ වෙන්න. ප්‍රත්‍යක්ෂ. හිතන්ට නැවත නැවත පුහුණු කරන්න. සතර මහා ධාතු විදිහට අපි නිතරම හිත දකින්නත් හිත පුරුදු කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? සතර මහා ධාතු වශයෙන් විතරක් නෙමෙයි. දැන් අභිධර්මයේ අපිට තවත් එහාට රූප කොටස් 20ක් හැටියට බෙදලා පෙන්නන සතර මහා ධාතු තමයි මූලික ධාතු රූප කොටස්. ඒවා නිසා හටගන්න උපාදාය රූප තව ඒතර ඒවත් යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට ඒවැනොත් යම්කිසි කරන කෘත්‍යයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සතර මහා ධාතු තමයි අනිත් ඒවනොත් යම් යම් කරන කාර්යභාරයන් තියෙනවා. ඒතර ඒවත් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ චිත්තය ඒ චිත්තය සමග එදෙන චෛතසික ඒ හැම එකකින්ම කරන කාර්යභාරයක් තියෙනවා. ඒතර මේ කාර්යභාරයන් අපි පෙර දිනක මම හිතන්නේ සිහිපත් කළා දැන් රොබෝ කියන්නේ යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය අපිට පුද්ගල ස්වરૂපයෙන් හැඟෙනවා. මොකද සූක්ෂම නිසා. අපි අහන දෙයට උත්තර දෙනවා, කියන වැඩේ කරනවා. ඉතින් ඒවත් එක්කලා අපට රොබෝ කෙනෙක් කියන සංඥා වෙනවා. දැන් මෙතන කෙනෙක් නෑ. මෙතන තියෙන ද්‍රව්‍ය සමූහයක් කියලා අපි හඳුනා ගන්න නම් ඉස්සල්ලා මේක දෙකට බෙදන්න ඕනේ. මොකද්ද දෙකට බෙදන්නේ? හાર્ඩ්වෙයා, සොෆ්ට්වෙයා කියන අපිට දෙකට බෙදන්න පුළුවන්. හાર્ඩ්වෙයා කියන්නේ මේකේ තියෙන රළු කොට. සොෆ්ට්වෙයා කියලා කියන්නේ ඒක ඇතුලේ සකසලා තියෙන මෘදුකාංග. ඒ මෘදුකාංග වලින් තමයි අර මේ සමස්තය හසුරුවන. එතකොට දැන් හાર્ඩ්වෙයාර් කියන කොටස එහෙම නැත්නම් මේ රළු කොටස අපිට වෙන් කළාට පස්සේ ඒ ටික අපිට ගොඩක් පැහැදිලි. හැබැයි අර මෘදුකාංග කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකත් කොහොමද සැකසීලා තියෙන්නේ කියලා ඒ මෘදුකාංගයක් හදන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒව සොයන්නට ඕන අධ්‍යයන එක. ඊට පස්සේ මෙහෙම මෙහෙම බෙද බෙදා බලන්න ඕන. ආයේ මේ ටික එකතු කරලා බලන්න ඕන. ආයේ බෙදලා බලන්න ඕන. මෙහෙම බොහෝ වාර ගානක් ගලවලා වෙන් කරලා විභජනය කරලා ආය එකතු කරලා ආය සම්බන්ධ කරලා මේ ක්‍රියාවන් දෙක නැවත නැවත කරනකොට තමයි අපිට මෙතන කෙනෙක් නැහැ මෙතන මේ මේ මූලික ද්‍රව්‍ය ටික එකට එකතු වුනහම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එක වැටහෙනවා. අන්න ඒ වගේ මේ මම, ඔහු, සත්වයා, පුද්ගලයා කියන මේ ටික මුලින්ම නාම රූප කියලා දෙකට බෙදනවා. hardware software බෙදුවා වගේ රූප තමයි මේ තද කොටයි. ඊටසර මෘදු කොටස තමයි නාම. ඊට පස්සේ ආයේ ඒ නාම ආය බෙදනවා වේදනා සංකාර විඤ්ඤාණ. කොහොම බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා නැවත බෙදන්න බැරි තරම් සියුම් විදිහට බෙදුවාම තමයි සිත කියලා එක කොටසක් තියෙනවා චෛතසික කියලා 52ක් තියෙනවා ඒ චෛතසික 52 සංයෝග වෙන විදිහත් එක්කලා සිත අතිශයින් විචිත්‍ර වෙනවා එතකොට චෛතසිකවල වෙන් වෙන් ස්වરૂපයන් ඉස්සරලා ඉගෙන ගන්න ඕන ඊට පස්සේ මේක සම්මිශ්‍රණය කළාම සිද්ධ වෙන ක්‍රියාවලිය වෙනම ඉගෙන ගන්න. එතකොට මේ සම්මිශ්‍රණය කරන ක්‍රියාවලිය තමයි බුදුදහමේ පටිච්ච සමුප්පාදයෙන් උගන්වන්නේ. ඒකට කියනවා සංස්ලේෂණ ක්‍රියාවලිය. ඊට පස්සේ විශ්ලේෂණේ බෙදා බලන ක්‍රියාවලිය තමයි මේ පරමාර්ථ ධර්ම. නාම රූප පංචස්කන්ධ ඊළඟට ආයතන ධාතු පරමාර්ථ වශයෙන් මේ බෙදා දක්වන ක්‍රියාවල. එතකොට නැවත නැවත බෙද බෙදා බලන්නට ඕන ආය පටිච්ච සමුප්පන්න වශයෙන් එකතු කර කර බලන්න. ආය බෙද බෙද බලන්න ඕන ආය එකතු කර කර බලන්න. මේක බොහෝ කාලයක් සසරේ ආත්ම ගණනක් කල්ප ගණනක් මේක පුහුණු කරනකොට තමයි අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ මෙතන කෙනෙක් නෑ කියලා. ඉතින් ඒ අවස්ථාවේ මේක පුහුණු කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි විදර්ශනා කියලා කියන්නේ. කියන්නේ බොහොම පිං ස්වාමීන් වහන්ස හොඳටම තේරුණා ස්වාමීන් වහන්ස බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස